ඉතින් මේ සාකච්ඡාව සඳහා මේ විවිධ මාතෘකා තෝරා ගන්න අතරේ මේ දිනවල අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ සත්වයා සසරට බැඳ තබා තබන සුවිශේෂ සිතුවිලි 10ක් ඒවත් රහන් 10ක් කෙලෙස් සිතුවිලි 10ක් ඒවත් දස සංයෝජන පිළිබඳව. මේ දස සංයෝජනයන්ගෙන් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තිබෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන තුන පිළිබඳව. සෝවන් ඵලයෙන් නිරෝධයට පත් කරන සංයෝජන ධර්ම තුන ගැන අපි සාකච්ඡා කළා. සකදාගාමි ඵලයෙන් තුනී කරන ලබන අනාගාමි ඵලයෙන් ඡය කරද නැති කරලා දාන එහෙම නැත්නම් මූල ඡේදනය කරන ලබන මුලින් උපුටා දමනු ලබන සංයෝජන දෙකක් තියෙනවා. ඒ සංයෝජන දෙක තමයි කාමරාග සහ පටිඝ කියලා කියන්නේ. ඉතින් අද අපි මේ කාල සීමාවේදී මේ කාමරාගය සහ පටිඝය කියන සංයෝජන දෙක පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ඔබෙත් අපෙත් ඒ ධර්මයේ පිළිබඳව තියෙන සැක සංඛා ගැටලු निराකරණය කර දෙන්න විසඳා දෙන්න අප කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා අපේ ඔබ හැම දිනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටක ආචාර්ය කර්මස්ථානාචාර්ය අභිධර්ම විශාරද අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි සිහිපත් කළ සේින් අපි හාමුදුරනේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දස සංයෝජන ධර්මයන් අතරේ ඕරම් භාගීය සංයෝජනයන් හැටියට හඳුන්වනු ලබන සංයෝජනයන් අතරේ හතරවෙනි සහ පස්වෙනි සංයෝජන දෙක වෙන කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක. අපි හඳුරන්නේ මේ ධර්මයේ විස්තර කරලා තියෙනවා නේද? සංයෝජන උද්ධම් භාගීය සංයෝජන සහ ඕරම් භාගීය සංයෝජන කියලා. ඒ පිළිබඳව අපි ආරම්භයක් විදිහට හඳුන්වා ගත්තොත් මොනවාද මේ සංයෝජන? ඇයි මෙහෙම උද්ධම් භාගීය සංයෝජන කියන්නේ? ඕරම් භාගීය සංයෝජන කියන්නේ ඇයි කියන එකෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ අද අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ මහා ප්‍රබල ක්ලේශ ධර්මයන් දෙකක්. ඒ තමයි කාමරාග අටික. එහෙනම් ඇත්තටම මේ ඕරම් භාගයේ සංයෝජන හැටියට සඳහන් වන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග අටික කියන මේ සංයෝජන පහ ඕරම් භාගයේ හැටියට සඳහන් වෙනවා ඒ වගේම රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන උද්දම් භාග්‍ය සංයෝජන හැටියට සඳහන් වෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ සංයෝජන දෙකම එකම කාසියේ දෙපැත්ත වගේ. එහෙම. මොකද දැන් අපි කාමරාග කියලා කිව්වහම දැන් කෙනෙකුට දැක් බැලු බැලමට හිතෙන්නේ කාමයයි පටිගයයි එක සිතේ යෙදෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම ඇත්ත. නමුත් ස්වාමීන් වහන්සේ මේ එක කාසිය දෙපැත්ත කියලා අපි කිව්වේ කාමය කියලා කියන්නේ විශේෂයෙන්ම සංකල්පයක්නේ. එතකොට කාම වස්තු හැටියට සඳහන් වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ ඒ පංචකාමය. මේ පංචකාමය ස්වාමීන් වහන්සේ අපි කැමති ආකාරයට කැමති රූප ලැබෙනවා නම් ඒ වගේම කැමති ශබ්ද ලැබෙනවා නම් කැමති ආග්‍රහණ ලැබෙනවා නම් කැමති රස ලැබෙනවා නම් ඒ වගේම කැමති පහස ලැබෙනවා නම් එතන තනිකරම කාම කියන නැත්තම් ඒ ලෝභ සහගත පැත්ත තමයි එතන වැඩ කරන්නේ. අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ ගොඩක් පින්නතුන්ට එහෙම නැත්නම් ධර්මයේ හරියට දන්නේ නැති කෙනෙකුට මේ කාම කියන වචනේ අහපු ගමන්ම නිකන් කාමුකත්වය එහෙම නැත්නම් ලිංගිකත්වය වගේ අදහසක් එන්න පුළුවන් කාම කියන වචනේ අර්ථය තේරුම වචනාර්ථය ගත්තොත් මොකක්ද අපි හඳුනන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම වස්තුකාම හැටියට දැන් අපි මේ ඇතෙන් කනෙන් ආසෙන් ඊළඟට මේ දිවෙන් ඊළඟට මේ කයෙන් ඒ ලබන ඒ පහස සඳහා ඒ උපයෝග කරගන්නා ඒ ද්‍රව්‍ය ද්‍රව්‍ය ඒක ඒක සමිඥානික අවිඥානික ආදී වශයෙන් ඒක වර්ගීකරණය වෙනවා එහෙම ඒව වස්තුකාම ක්ලේශකාම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ වස්තුන් කෙරෙහි තමන්ගේ සිතේ බැඳෙන ඒ ඒ පුදුම විදිහේ තණ්හාව නැත්නම් ඒ ආශාව කැමැත්ත කැමැත්ත ඒක තමයි ක්ලේශකාමය කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේ ලෝභය ගත්තාම මේක ඇත්තටම විවිධාකාර විදිහට වර්ගීකරණය වෙනවා. මොකද දැන් ওই ලෝභය සමහරලාට ලෝභ තමන්ට ඒ වස්තුවක් නැති වුනහම දැන් තමන්ට මේ ලෝභය ඇති වෙනවා හතර ආකාරයකට. එහෙම. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් තමන්ට වස්තුව ලබා ගන්න ලෝභය තියෙනවා. එහෙම. ඊළඟට තමන් ළඟ තියෙන වස්තුව රැකගන්න ලෝභය ඇති වෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් තවත් එකක් ඇති වෙනවා. ඒක තමයි මේ සැප විඳින්න ලෝභයක් ඇති වෙනවා. අපි කිව්වොත් එහෙම සැප විඳින්න ලෝභයක් ඇති වෙනවා කියලා කියන්නේ දැන් සමහරු ඉන්නවා. ඒ කියන්නේ අර ලබාගත් වස්තුවෙන් යම් කිසි සෝයක් විඳින්න කැමැත්ත. සෝයක් විඳින්න කැමැත්තක් ලොකු බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙනවා. ඉස්සෙල්ලා වස්තුවට කැමැති වෙනවා. ඊට පස්සේ වස්තුවෙන් සැප විඳින්න කැමැත්තක්. ඔව්. වස්තුවට කැමැති වෙනවා. ඒක නැති වස්තුවක් ලබා ගන්න ලෝභයක් ඇති වෙනවා. එහෙමයි. තියෙන වස්තුව රැක ගන්න මහා ලෝභයක් ඇති වෙනවා. ඊළඟට තියෙන වස්තුවෙන් සැප විඳින්න මහා පොදුම කැමැත්තක් ලෝභයක් ඇති වෙනවා. අපි ඒක කාටත් තේරෙන විදිහට කතා කළොත් ස්වාමීන් වහන්සේ දැන් දැන් සමහර මිනිස්සු ඉන්නවා හිඟන්නේ කොටවත් යාචකේ කොටවත් 150ක් නැත්තම් එහෙම පුංචි දෙයක්වත් දෙන්නේ නැහැ. එහෙම. හැබැයි තමන්ගේ ඒ රූප ශබ්ද ගන්ධ රස කියන මේ පංචකාමයන් ලබා ගන්න ලක්ෂ ගණන් වේදම් කරනවා. එහෙම. සමහර මිනිස්සු කියනවා ආයේ මහත්යා මේ සුද්ධ වගේනේ කියලා. ඒ සුද්ධ වගේ කියලා කියන්නේ ඒ තමන්ගේ සුඛ විහරණය සඳහා අර පංචකාමයේ ලබා ගන්න වේදම් කරනවා. එහෙම. ඇත්තට මේක ස්වාමීන් වහන්සේ අර සාමාන්‍ය ලෝභයටත් වඩා භයානක ලෝභයක්. මොකද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කාමය ලබා ගන්න ඕන තරම් වියදම් කරනවා. එහෙමයි දැන් අපේ සමාජේ ගොඩක් අපේ හාමුදුරනේ දැන් අපේ හාමුදුර කිව්වා වගේම මේ අත දිග ඇරලා වියදම් කරලා කියන මම ලොස් බොස් නෑ මම ඕන දෙයකට ලෝභ නෑ මම ඕන දෙයක් වියදම් කරලා ගන්න කැමති කියලා එතන මේ තමා තුළ ලෝභයක් නැති බව ආංගවනවා අර වියදම් කරන නිසා. හැබැයි වියදම් කරන්නේ තවත් දෙයකට බැඳිලා හින්ද ඒකට ලෝභයක් තියෙනව නේද අපේ. පැහැදිලිව මේක ශ්‍රාවනාන්ත අර සාමාන්‍ය ලෝභයට වඩා බරපතල ලෝභයක්. මොකද තමන්ගේ මේ පසිඳුරන් පිනවීම සඳහා ඕන තරම් වියදම් කරන. ඒක ඒ කරන්නේ තමන්ටම අර එන පුදුමාකාර මේ අර වියදම් කිරීමක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. එතන ඒ සැප ලබා ගන්න මේ තමන් වේදම් කරනවා. අපි හන්දේ ඔය අනුසාරයෙන්ම දානයක් ගැන හිතන්නත් පුළුවන් නේද? දැන් සමහරු දානවලටත් ඔය වගේම වේදම් කරනවා. හැබැයි මේ අර දිව්‍ය ලෝක, සප බ්‍රහ්ම ලෝක, සප ආදී සප ලැබෙයි කියන විශ්වාසයෙන් තමයි එහෙම වේදම් කරන්නේ. ඔව් එහෙම දැන් අත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ එහෙම ගත්තොත් දැන් මේ කැමැත්ත නිසා ස්වාමීන් වහන්සේ දැන් හොඳ තැනකත් උපදිනවා නරක තැනකත් උපදිනවා. එහෙම කැමැත්ත නිසා. දැන් අපි උදාහරණයක් ගන්න කොහොමද නරක තැනක උපදින්න කැමැති අපි සාමාන්‍යයෙන් නරක තැනක උපදින්න අකමැති උනේ කොහොමද නරක තැනක කැමැත්තෙන් උපදිනවා කැමැත්ත නිසා සම නරක තැනක උපදිනවා කියලා කියන්නේ සාන්දහංශ දැන් කැමැත්ත නිසා සත්තු මරනවා එහෙමයි කැමැත්තෙන් විනෝදාංශයට සත්තු මරණ අවස්ථා තියෙන එහෙම එහෙමයි ඉතින් විනෝදාංශයට සත්තු මරනවා ඉතින් කැමැත්ත නිසා සත්තු මරනවා ඒ ජීවිතේ ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ඉතින් නරක කරකට යනවා. ඒක කැමැත්ත නිසා හොරකම් කරනවා. එහෙමයි. ඉතින් ඒක අපේ හඳුනන දැන් මේකේ විපාකය මේ වගේ දුගතියක උපදින්නට වෙනවා කියලා දැන දැන අර එවන් විපාක සහිත ක්‍රියාවක් කරනවා කැමැත්තෙන්. කැමැත්තෙන්. ඉතින් කැමැත්ත නිසා නරක උපතක් තමයි කැමැත්ත නිසා නරක තැනක උපදිනවා කියලා උපදිනවා කියලා කියන්නේ. ඊළඟට කැමැත්ත නිසා හොඳ තැනකත් උපදිනවා. ස්වාමීන් වහන්සේ ආව ප්‍රශ්නෙට එතන පිළිතුර තියෙනවා. දැන් කැමැත්ත නිසා හොඳ තැනක උපදිනවා කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා දැන් කැමැත්තෙන් ධම්පින්කම් වලට ගොඩාක් වියදම් කරනවා. එහෙම. ඇත්තටම මිනිස්සු අපි ගත්තාම ස්වාමීන් වහන්සේ ඇයි ඔච්චර කටින පින්කමට මිනිස්සු කැමති? එහෙම. දැන් අපේ අම්මලා ගොඩාක් කියනවා අනේ මට කටින පින්කමක් කරගන්න බැරි වුණානේ කියලා අම්මලා කියනවා නිතර. එහෙම එහෙම. ඇයි අම්මලා මෙච්චර කටින පින්කමට කැමති? මොකද එක ගලෙන් ඔක්කොම හරියනවානේ. එහෙමයි. මොකද දැන් ඒක ගොඩාක් ආනිසංස ලැබෙන නිසා තමයි ඒ පින්කම කරන්න ගොඩක් අය කැමති. එතකොට ඒ ආනිසංස කියලා අදහස් කරන්නේ අපේ හැමදෙරෙන් ලෞකික වශයෙන් ලැබෙන ආනිසංස. ලෞකික වශයෙන් ලැබෙන ආනිසංස. දැන් දැන් අපි හන්නේ ඒකෙන් ලැබෙන කුසල පාර්ශවය ගැන හිතලා ඉවරලා කුසල ඡන්දය වගේ එකකුත් ඇති කරගන්න පුළුවන් නේද? ඔව් කුසල ඡන්දය ඇති කරගන්න පුළුවන් සම්හාන්ත ඇත්තටම දැන් දැන් ගොඩාක් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඒක මම උපහාසයට කියනනේ ගොඩාක් අය පින්කම් කරන්නේ බලාපොරොත්තු වෙන. එහෙමයි. බලාපොරොත්තුෙන් පින්කම් කරන. දැන් බලන්න ඒක හොද්දට තේරෙනවා. ඒ දැන් අන්න අපේ අම්මලා කැමති මම මේ කියන්නේ කරන්න එපා කියන එකවත් දැන් ඉදිරියේදී කටින පින්කම් යෙදෙන නිසා මන් දෝත්සාහි විය යුතු නෑ මේ කතාව. අනිවාර්යෙන් බුදුරජාණන් දේශනා කරලා තියෙන පින්කම් කියලා කියන්නේ සංක කුසලයේ කියලා කියන්නේ ඒ තුළ තියෙන අලෝභ දේශ අමෝහනේ. එහෙම. ඒ කුසල් කරන්න බුදුරජාණන්සේ වදාළ කිසිම අවස්ථාවක මැලි වෙන්න එපා. එහෙම. මම මේ කියන්නේ ගොඩාක් දුරට මේ ලෝභයේ මිශ්‍ර වෙලා තමයි පින්කම් සිද්ධ වෙන්නේ. එහෙම. මොකද මේ ලෝභය හරියම භයානක දෙයක්. දැන් ඒක හොඳට තේරෙනවා. දැන් අම්මලා පින්කම් කරනකොට මම මේ අම්මලාම ගන්නෙ ගොඩක් පින්කම් කරන්නේ නෑනේ එහෙම. ඒකෝට දැන් පින්කම් කරනකොට ඇත්තටම තේරෙනවා දැන් මොන එක අම්මා කෙනෙක් පාපිස්සක් පූජා කරනවා. අතම අම්මා කෙනෙක් මට අනේ මමත් පාපිස්ස පූජා කළා නෑ කියලා එයා ඉතින් එතන ගොඩක් අය වයස්ක අම්මලා ආපුවම කියනවා අනේ මට මේ දේ කරගන්න බැරුණා අර දේ කරගන්න බැරුණා. Taman පූජා නොකරපු හැම දෙයක්ම පූජා කරනවා. ඒක තේරුම මොකද්ද? ඒක තේරුම මේ සසර ගමනේදී කිසිම අඩුවක් නැතුව හැමදේම ලබා ගන්න තමයි ඒ පින්කම් කරන්නේ. ඒ නිසා මේ හැබැයි එහෙම වුණත් ඒ ඒ ආශාවෙන් පින්කම් කරනකොට ඉතින් හොඳ උපතක් කරා යනවා. මම මේ සසර ගමන නැත්නම් දිගින් දිගට ඉපදී ඉපදී මේ සසර ගමන යන්න කියලා කියනවා නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් දුගතියට වැටුණොත් ආයෙ ගොඩ එනවා කියන එකත් ලේසි නෑ. එහෙම. එතකොට දැන් අපි හඳුරු පැහැදිලි කළේ දැන් කැමැත්ත නිසා නරක තැන් වලත් උපදිනවා. කැමැත්ත නිසා හොඳ තැන් වලත් තැන් වලත් උපදිනවා. එතකොට ඒ කැමැත්ත එක්තරා විදිහකින් බැලුවොත් හොඳ කැමැත්තක් නෙවෙයි. හොඳ කැමැත්තක් නෙවෙයි ඉතින්. ඒ කියන්නේ නවත උපතක් සකස් කරන කැමැත්තක් නෙවෙයි පහන්නේ නේද? නෑ, ඇත්තට පැහැදිලිවම සාමාන්‍ය මේ සාමාන්‍යයෙන් ගොඩක් අය අපි ගත්තාම විපස්සනා වඩන අඩුවෙනේ. එහෙමයි. දැන් බුද්ධ ශාසනයකින් ගන්න තියෙන විපුලම ඵලය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණේ දකින්න දකින්න එක තමයි සාම වැදගත්ම දේ. එහෙමයි. නමුත් දැන් ගොඩාක් අය හරි කැමතියි දැන් බලන්න සාමාන්‍ය සීලවන්ත ස්වාමීන් වහන්සේලා හොයාගෙන ඈත සිරිපාද අඩවියට ගිහිල්ලා මිනිස්සු පුදුම විදිහට කැප වෙලා මම කියන්නේ ලොකු දෙයක්. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ ඒවට පුදුම උනන්දුවක් තියෙනවා. එහෙමයි. නමුත් gedare එහෙම උනන්දු වෙන්නේ අපි හන්නේ මේ ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමේ අපේක්ෂාවෙන් ඒව නැත්තම් එවන් සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමකට දන් වේලක් පූජා කිරීමෙන් වැඩියෙන් ආනිසංස ලැබෙනවා කියන විශ්වාසය පදනම් කරගෙන. ඒ කාන්තේම ස්වාමීන් වහන්සේ මේ වැඩියෙන් ආනිසංස ලබන්නකම මේ පින්කම් කරන්නේ. එහෙමයි. මොකද දැන් දැන් ගොඩාක් මේ දායක පාර්ශවයේ මම දැන් හරි කැමතියි ස්වාමීන් වහන්සේට හොඳට සලකනවනේ එහාඳුරු ප්‍රතිපatti පුරයි හොඳට නේ. <laughs> ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් දැන් දායක පාර්ශ්වයේ හරි කැමතියි ස්වාමීන් වහන්සේලා සිල්වත් වෙනවත් වෙනට ඒක විය යුක්තා. ඒකට තවත් හේතුවක් තියෙනවා දායකෝ එහෙම කැමති වෙන්නේ Taman දෙන දානේ මහත්තල මහානිසංස කරගන්න. එහෙමයි. ඒක හොඳට තේරෙනවා. දැන් අර වගේ ඈත පළාතකට ගිහිල්ලා ඒ විදිහේ ස්වාමීන් වහන්සේලා හොයාගෙන බොහොම අමාරුවෙන් ඩම්පින්කම් කරන්න දැන් බොහෝ දෙනා ඇවිල්ලා අපිට කියනවා අපි අහවල් තැනට ගියා අහවල් තැනට ගියා දැන් ඒ විදිහට ඒක හරිම වටිනවා ඒක අවතක් තේරු කරනවා නෙවෙයි හැබැයි ස්වාමීන් වහන්සේ ඒකෙන් කෙරෙන්නේ නම් ඒකාන්තයෙන්ම මේ සැපක් බලාපොරොත්තු විශේෂ ආනිසංශයක් බලාපොරොත්තු තමයි ඒක කරන්නේ එහෙම නිවන් දැකීමේ පරමාර්ථය කියලා මෙතන පේනවා ටිකක් අඩුයි එහෙම මොකද හේතු ස්වාමීන් වහන්සේ නිවන් දකින්න නම් බොහොම සරලව තියෙන්නේ ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය මේ ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එක මොහොතක් හරි මෙනෙහි කරනවා නම් ඒක නිවනට බොහොම සමීපයි. එහෙමයි. එහෙම නිවන ඉලක්ක කරගෙනම ඒ දන් දෙනවා නම් ස්වාමීන් වහන්සේ ඒකත් ඉතා වටිනවා. හැබැයි මට හිතෙන්නේ දැන් අර දැන් දන් දෙන්න යන අය දිහා බලපුවම ඒගොල්ලෝ භාවනාවට ලැබි නෑ සමහර වෙලාවට. ඒ පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරන්නේ. නමුත් ඉතින් අර ස්වාමීන් වහන්සේලා ළඟට යනවා. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අනාය කියහන්න කැමති. ඉතින් හැම එකකම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මේ අර භවගාමී පැත්ත තමයි එතන වැඩේ වැඩෙන්නේ. ඒකෙන් තේරෙන්නේ මේ ලෝභයත් එක්ක මිශ්‍රව තමයි ඒ ශ්‍රද්ධාව වගේ ඇති වෙලා වංචක ධර්මයක් ඇටියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. අපේ හන්දරනේ දැන් කාමරාග සහ පටිඝ කියන මේ සංයෝජන ධර්ම දෙක ගැන අපි ප්‍රේක්ෂක පින්නතුන් දැනුවත් කරද්දී මේ ලෝකයේ පිළිබඳවත් කරුණු ටිකක් දැනගත්තොත් හොඳයි කියලා මම හිතනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා භවත්‍රයක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා. මේ භවත්‍රයෙන් කාම භවය නියෝජනය කරන ලෝක තියෙනවා 11. සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, කාමාවචර දිව්‍ය ලෝක 6යි. ඊළඟට රූප භවයේ නියෝජනය කරන රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තිබෙනවා. අරූප භවයේ නියෝජනය කරන අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. මේ ඔක්කොම 31ක් 31ක් අපි හඳුනන්නේ. එතකොට මේ කියන ලෝක 31 උපදින්න ප්‍රධාන හේතුව තමයි මේ දස සංයෝජන. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන මේ කියන සංයෝජන ධර්මයන්ගෙන් යුක්ත කෙනා මේ කියන කාම භවයේහි පහළ වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකේ ඒ වගේම සතර අපායේ දිව්‍ය ලෝක හයෙහි උපදින්නට තමයි ඒ සංයෝජන ධර්ම හේතු වෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් මේ කියන සංයෝජන ධර්ම නැති කරලා දැම්මොත් ප්‍රහාණය කරලා දැම්මොත් මූලිකව පළවෙනි සංයෝජන ධර්ම තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කළ දැමුවොත් එයා සතර අපායෙන් නිදහස් වෙනවා. හැබැයි කාම ලෝකයේ එයා ඉන්නවා මොකද කාම රාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක එයාගේ හිතේ තියෙන නිසා. එතකොට සකදාගාමී වීමෙන් වෙන්නේ කාම රාග පටිඝ දෙක තුනී වෙලා යනවා. ඒ නිසා එක සැරයක් එයා මේ කාම ලෝකයේ උපදිනවා සකින් ආගාමී කියපු විදිහට. එතකොට අනාගාමී ඵලයේදී කාමරාග පටික දෙකක් නැති වෙලා යනවා. ඒ නැති වී යාම තුල ආපහු මරණින් මතු එයා නැවත කාම භවයක පහළ වෙන්නේ නැහැ. එතකොට එයාගේ හිතේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජන ධර්ම ටික තියෙනවා. ඒ සංයෝජන ධර්ම එයාව ඉහළ බ්‍රහ්ම ලෝකවල උපදවන්නට හේතු වෙන සංයෝජන ධර්ම. එතකොට රූප රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක ඉහළ එවනම් පහළ එව හැටියට ගන්නන්නේ කාමාවචර ලෝකය. එතකොට මෙන්න මේ සත්වයා පල්ලෙහා ලෝක කාමාවචර ලෝකවල රඳවා තබන්නට හේතු වෙන නිසා ඒවට ඕරම් භාගී සංයෝජන ධර්ම කියනවා. උද්ධම් භාගී සංයෝජන ධර්ම කියන්නේ රූප රූපාවචර සහ රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදවන්නට හේතු වෙන සංයෝජන ධර්ම. ඒ සංයෝජන ධර්ම පිළිබඳව අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ භවයෙන් දී කාමරාගයේ පටිගය නැති කරගන්නව නම් ඒ තැනත්තාට නැවත කාම ලෝකයක උපදින්නට අවකාශ සැලසෙන්නේ නැහැ. එතකොට අපි නැවත නැවත අපේ හාඳුනන මේ සත්වයා කාම ලෝකවල උපදින්නේ මේ කියන කාම රාගයයි පටිගයයි කියන මේ ප්‍රධාන බරපතල සංයෝජන ධර්ම දෙක නිසා. එතකොට අපි හාඳුරන්නේ කාම ලෝකවල මූලිකව තියෙන මේ පංචකාම සම්පත්. ඒතර පංචකාම සම්පත්වල සාමාන්‍ය පුහුදුන් ස්වභාවය තමයි ඇලෙන එක. රූපයක් දැක්කාම ඒ රූපය ඇලෙනවා, ශබ්දයක් දැක්කාම ඒක ඇලෙනවා. එහෙම නැත්නම් ඒවා අකමැති වෙනනම් ගැටෙනවා. අපහාඳුරනේ කොහොමද අපි සාමාන්‍ය අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට මතක් කරන්නේ? අරමුණු හැමුවේ කොහොමද අපි නොයලී ඉන්නේ? දැන් ලස්සන රූපයක් දැක්කාම හඳුරන්නේ කොහොමද අපි ඒකට ආකර්ෂණය නොවි ඉන්නේ? අපේ හිතේ රාගයක් ඇති කරගන්න නැතුව ඉන්නේ. ඊළඟට කැත රූපයක් දැක්කහම ඒකත් එක්ක සමහර වෙලාවට තරහ යනවා උදේපාන්දරම දැක්කනේ මේක මුසලගමට කියලා සමහර වෙලාවට කේන්ති යනවා. ලස්සන මිහිරි ශබ්දයක් ඇහුණාම අපි ඒකේ හරියට ආකර්ෂණය වෙනවා හඬේ වශීකృత වෙනවා. අමිහිරි ශබ්දයක් ඇහුණාම බැනුවක් අපිට කේන්ති යනවා. අපි හන කොහොමද අපි මේ දෛනික ජීවිතයේදී මේ එහෙම ඇලෙන ගැටෙන එක නවත්තගන්නේ? සම්මාංශ තන අපේ සම්මාංශේ මේ විස්තර කරපු විදිහට මුලින්ම මම ඒක ගැන පොඩ්ඩක් වචනයක් කියලා ඉන්නම්. එහෙමයි. මේ කාමරාග, පටිග කියන මේ සංයෝජන දෙක ස්වාමීනාක හරීම බරපතල ඒ වගේම තාම භයානක සංයෝජන දෙකක්. එහෙමයි. ඒත් අපේ ජීවිත ගත්තාම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ තින්නේ ආයතන හරහා කෙරෙන ඝනදෙනුවනේ. ඉතින් ඔය හරහා ස්වාමීන් වහන්සේ ධර්මයේ දන්න කෙනෙකුට උනත් යෝනිසෝ මනසිකාරය හොඳට වැඩිලා නැත්නම් මේ ඇලීමයි ගැටීමයි කියන මේ දෙක තමයි මේ ජීවිතේ සම්පූර්ණ යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට මේක හොඳටම තේරෙනවා බලන්න මේ කාමරාග පටික කියන දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන සෝහාන් මාර්ගයෙන් අයින් වෙනවා. ප්‍රහාණය වෙනවා. නමුත් ස්වාමීන් දැන් අපිට සකදාගාමී මාර්ගයෙන් වරක් එන්න. එහෙනම් සකදාගාමී මාර්ගයෙන් ස්වාමීන් වහන්සේ මේ කාමරාග පටයක දෙක භාගයයි. තුනී වෙනවා විතරයි. තුනී වෙනවා විතරයි. එතකොට ඒකෙන් තේරෙනවා අර එක සකදාගාමි කියන මේ මාර්ගයත් ඵලයත් කියන මේ උත්තරීතර තැනින්වත් මේ කාමරාග පට දෙක සාමුලෙම තල්ලු කරන්න බෑ. එච්චරට ඝනකම ප්‍රබලයි. එච්චරට ප්‍රබලයි. එහෙමයි. ඊළඟට සංත අනාගාමි මාර්ගයේදී තමයි මේක සහ මුලින්ම නැති වෙලා යන්නේ. එහෙම. ඊළඟට සංත දැන් අපේ සවනස මතක් කරාන උද්දම් භාගයේ සංයෝජන. එතනදිත් බලන්න ආය රාග කතාවක් එනවා. එහෙම. රූප රාග අරූප රාග. එහෙම. එතනදිත් සවනස දැන් මේ කාම වස්තුන් වලට ඇලුම් නැතුවට රූප ලෝකයේට ඊළඟට අරූප අරූපාවචර ලෝකෙට එතනක් සියුම් වශයෙන් ඇලීමක් තියෙනවා. ඇලීමක් තියෙනවා. ඒකෝට බලන්න මේ බැඳීම ගලවනවා කියන එක ස්වාමීන් වහන්සේ මේ ලේසි පහසු වැඩක් නෙවෙයි. එහෙනම් මොකද දැන් අතනින් අර තියෙන දෘෂ්ටි සම්පූර්ණ සෝහාන් මාර්ගයෙන් අයින් කරගත්තට මේ කාමරාගයේ පටිගය කියන එක මාර්ග විශේෂයෙන් සකදාගාමි මාර්ගයේම අනාගාමි මාර්ගයේම අන්තිමට අපි බැලුවොත් එහෙම අරිහත් මාර්ගයේම මේ රූප රාග අරූප රාග කියන මේ රාගය කියන එක නිවන් දකින්න කම්ම සියුම්ම හරි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අපේ සාමාන්‍යයෙන් මතක් කළේ දැන් ඇත්තටම අපේ දිනදා ජීවිත ගත්තාම ඉතින් ඇලීමයි ගැටීමයි හැර අපිට ඉතින් වෙන දෙයක් නැහැ ධර්මයේ දන්නේ නැති කෙනෙකුට. ඉතින් සාමාන්‍යයෙන් බැලුවත් ඇලෙනවා ඊළඟට ඉතින් කෑවත් ඇලෙනවා ඊළඟට මේ පැත්ත ඇලීමේ පැත්තෙන් තන් ආස්වාදනීය පැත්ත ගත්තාම මේ පංචේන්ද්‍රයන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඕනම අවස්ථාවක එක්ක ඇලෙනවා. එහෙනම් ඊළඟට ස්වාමීන් වහන්සේ ඒකේ තියෙන අනිත් පැත්ත අනිෂ්ඨ පැත්ත ආවට පස්සේ ඉතින් එහෙම ගැටෙනවා. එහෙම. ඒ ඔය දෙක අනිෂ්ඨ පැත්ත කිව්වේ අනිෂ්ඨ පැත්ත කිව්වේ දැන් අපි අකමැති රූපයක් දැක්කොත් දැන් අපි ගැටෙනවා. ගැටෙනවා. ඊළඟට අකමැති ශබ්දයක් තමයි ගැටෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දවසක් ගත්තොත් ස්වාමීන් වහන්සේ හොඳට කල්පනා කරලා බැලුවොත් ඇලීමයි ගැටීමයි හැරෙන්න සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙකුට වෙනසිට පහළ වෙනවද කියලාවත් හිතා ගන්න තමයි. දැන් කැමති අරමුණු වලට අපි කියන ඉෂ්ඨ ආරම්මන. ඉෂ්ඨ ආරම්මන. අකමැති අරමුණු වලට කියන අනිෂ්ඨ ආරම්මන. අනිෂ්ඨ ආරම්මන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඇහිවි දැන් මේ මේ එදිනදා ජීවිතයේදී මේ ලැබෙන මේ අරමුණු වලින් මේ කොහොමද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒව පරිහරණය කරන්නේ? ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පරිහරණය කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකට අත්‍යවශ්‍ය දේ තමයි ඒකට ගොඩක් දේවල් අවශ්‍ය කරනවා. එහෙම. එකක් තමයි සාමාන්‍යයෙන් මේ ධර්ම දැනුම තියෙන්න ඕනේ. එහෙම. කියන්නේ බහුසුත භාවය. එහෙම. බහුසුත භාවය තුළින් ලොකු පිටුහලක් ඇති කරගන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ගමන යන්න. හැබැයි බහුසුත භාවය තිබුණා කියලා විතරක් බෑ. ඒ සඳහා අත්‍යවශ්‍යයි සිහිය දිනු වීම. එහෙම. අතරම සිහිය නැත්තම් යෝනිසෝ මනසිකාරය දිනු වෙලා ශේෂයෙන්ම මේ සති කියන චෛත්‍යකය හොඳට දිනු වෙලා නැත්තම් ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම ඇලීම ගැටීම හැර වෙන දෙයක් නැහැ. දැන් සිහිය තියෙන කෙනෙකුට ඇත්තටම ඒකෙන් බේරෙන්න පුළුවන්. එහෙම. දැන් මොකද දැන් සිහිය දැන් අපි භාවනා කරනවා කියලා කරන්නේ සාමාන්‍යයෙන් හැම කර්මස්ථානයක්ම ඔබ කරත්තාම හැම කර්මස්ථානයකින්ම කරන්නේ සිහිය දිනු කිරීම. එහෙම. බුදුරජාණන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රේ ගත්තාම දැන් සුවිශේෂී දේශනාවන්නේ. එහෙම. මොකද සතිපට්ඨාන සූත්‍රයේ සූචිසි දේශනාවක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සතර සතිපට්ඨාන හරියට වැඩුවොත් දින 7කින් උනත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. එහෙම වෙන කිසිම දේශනාවක නැහැ නේ ස්වාමීන් වහන්සේ. වෙන කිසිම දේශනාවක් ඒ විදිහේ ප්‍රකාශනයක් ඒ විදිහේ වගකීම් බාර ගැනීමක් මොනම දේශනාවක නැහැ. අපේ ඔය සිත විසිකපු ස්වාමීන් වහන්සේ නමක් අපි දෙනම හරි පොදු මේ සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගන්නකොට ඉතින් අපිට හරි පොදුමයි මේ වෙන කිසිම තැනක නැති 아무තු ප්‍රකාශනයක් 아무තු බුද්ධ වචනයක් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. ඉතින් අපි තවත් ස්වාමීන් වහන්සේ නමක් එකතු කරගෙන අපි සතිපට්ඨාන සූත්‍ර මධ්‍යම නිකායෙන් තවත් තැන්වල තියෙන ආනාපාන සම්බන්ධ සූත්‍ර යන පොත් ටික ඔක්කොම පෙළගෙන ඊට අදාළ අටුවා ටිකක් අරගෙන ටීකාත් අරගෙන පැරණි පොත්පත් පෙළගෙන අපි බැලුවා මේකේ මේ මොකද්ද මේ විශේෂත්වය මේ නිවන් දකින්න දින හතකින් උනත් එහෙම පුළුවන් කියලා කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මොකද්ද මේක ඇතුලේ තියෙන හරය ඒක ඇත්තම සම්මත අපිට දකින්න හම්බුනේ අර පජානාති කියන වචනේ ඉතින් ඇත්තට වෙන කිසිම දෙයක් නැහැ දැනගන්න දැනගන්න කියලා කිය ඇත්තටම සිහිය එහෙමනම් දැන් අපේ ස්වාමීන් වහන්සේ ඇහුවා මේ මේ වගේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉඳනම් ධර්මයේ දැනුමත් එක්ක මෙන්න මේ සිහිය තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කුසල් මවන්න පුළුවන්. එහෙ දැන් අපි හනාර මේ නගරූපම සූත්‍රයේ සඳහන් වෙනවනේ නගර ద్వාර ආරක්ෂකයා මේ සතිය කියලා සතියක්. එතකොට නගරයට අර දොරටුවෙන් ඇතුල් වෙන අයව හරියට පරීක්ෂා කරලා බලලා තමයි ඇතුළට ගන්නෙ. ඒතර ඒ වගේ අපි හාමුදුරු මතක් කරන්නේ මේ ඇහැකරනාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන් හා සම්බන්ධව සතිය දිනු කළොත් ඒ අරමුණු ඔස්සේ අකුසල් සිතිවිලි ඇති වෙන එක නවත්තන්න පුළුවන් කියන එකද පැහැදිලිවම සම්මාස අකුසල් සිත් එහෙම වැළැක්වීම වගේම හිතාගන්නත් බැරි විදිහට කුසල් සිත් උපද්දවන්න පුළුවන් එහෙනම් අපි දැන් ගත්තොත් අපි ඇහැට උදාහරණයක් හැටියට ඇහැට ලස්සන රූපයක් අපි දකිනවා දැන් අපි දෙවට සිහිය දිනු කරපු කෙනෙකුට නම් ලස්සන රූපේ දැක්කහම සාමනක නිවන් දැකලා නැත්නම් සාමන සිහිය දිනු කරලා තියෙන කෙනෙකුට එකපාරම කෙලෙසක් ඇති වෙන්න පුළුවන්. එහෙම. හැබැයි එයා ඒ මොහොතේම සිහිය පිටව ගන්නවා. මේ මොකද්ද උනේ? කියලා එයාට සිහිය පිටවගෙන එයාට පුළුවන් අනේ ඉතින් මොකක්ද අනිත් වෙලා යන දෙයක් නේ. දැන් බලන්න අර අර කෙලෙසයක් ආවේ නමුත් ඒක අනිත් පැත්තට දාගත්තට සිහිය නිසා. එහෙම. සතිය කියන්නේ ස්වාමීන් වහන්සේ තමන් වැඩේ කරමින් කියන්නේ ඒ අවස්ථාවට මේ නූපන් අකුසල් උපදිනවා කියලා කියන්නේ. නූපන් අකුසල් උපදිනවා නූපන් නූපන් අකුසල් නූපදවාලීමේ වීරිය. එහෙම නෑ උප දැන් අර අරමුණ නිසා නූපන් අකුසලයක් හිතට එන්න හදනවා. එන්න හදනවා. එතකොට සිහියෙන් ඉන්න කෙනා ඒක අනිත් තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා. තේරුම් අරගෙන කොහොමද දැන් මේ අකුසලය උපදින්න හදන එක උපද්දවන්නේ නැතුව නූපදවා ඉන්න මොකද කරන්න ඕන? මගේ හිතේ අකුසල් පහළ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරාට හරියන්නේ නැහැ. සම්ම ඒක තමයි අරක දකින්නනේ ඕන. එහෙමයි. ඇත්තටම දැන් එහෙම කෙලෙසයක් එනකොටම එයාට මේ අරමුණ නිසා තමයි ක්ලේශය හටගන්න හදන්නේ කියලා එයාට වැටහෙනවා. සාට දැන් අපි හිතමු දැන් එයා එහෙම රූපයක් දැක්කා. ඒක ප්‍රිය රූපයක්. එහෙනම් ප්‍රිය රූපයක් නම් රාගය ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා. එහෙමයි. ඒක ක්ෂණිකව සමහර විට සිහිය තියෙන කෙනාට සාමාන්‍යයෙන් අර මම දැකලා තියෙන පැරණි පොත්පත්වල තියෙනවා මේ එකපාරම ස්වාමීන් වහන්සේ කෙලෙස් දශමයක්වත් එන්නේ නැතුව එන්න විදිහක් නැහැ. එහෙම. මොකද කෙලෙස් විතක් පහළ වෙන්න පුළුවන්. මේ අපි සාකච්ඡා කරන්නේ කෙලෙස් සහිත එහෙත් සිහිය පුරුදු කරන කෙනෙක් ගැනයි. කෙනෙක් ගැන. රහතන් වහන්සේ ගැන නෙවෙයි. නෙවෙයි. ඒ ඒ මොහොතේම කෙලෙස් විතක් අපිට පහළ වුණයි කියලා. පහළ වෙනකොටම අර සිහිය කෙනෙක් ඉස්සරහට එනවා. එහෙම. සතිය. එයා කල්පනා කරන මේ මොකද්ද මේ කියලා යන්නයි. තා ඉක්මනේ ඒ දේශ බොහොම කියන්නේ සිහියෙන් බලනවා. එහෙම. සිහියෙන් බලනකොට සානද බොහොම කල්පනාව නැත්තම් සතිය කියන්නේ සිහිය දාන ඉස්සරහට. එහෙම. දාපු ගමන් ස්වාමීන් වහන්සේ දැන් අර ඇතිවිච්ච රාගය නැත්තම් අර ඇතිවිච්ච සියුම් වශයෙන් ඇතිවිච්ච ලෝභය ඒක ඒ මොහොතේ කර්මස්ථානයක් ඒකට ඉදිරිපත් කරනවා යා. එතකොට මොකද්ද අපි ප්‍රතිවිරුද්ධව හිතන්නේ? ප්‍රතිවිරුද්ධ දැන් අපි හිතමු දැන් රාගය නම් අසුබය. එහෙම. අනේ මේක අනිත් වෙලා යන දෙයක් මම මොකටද මේ ඕකන සිතුවිල්ලක් නේ ධර්ම ඥානයක් දැන් ලස්සන රූපයක් දකිනවා අපි හන්නේ ඒ ලස්සන රූපය නිසා කෙනෙකුගේ හිතේ ඔන්න දැන් රාගයක් ඇති වීගෙන එනවා. එතකොට සිහියෙන් ඉන්න නිසා එයා දන්නවා මේ මේ රූපේ නිසා දැන් ඔන්න රාගයක් ඇති වෙනවා කියලා. එතකොට එයා ඒ රූපයම කැතයි කැතයි කියලා හිතනවද? එහෙම නැත්නම් අපි හන්නේ මේ ලස්සන හැමතිස්සෙම තියෙන්නේ නැහැ කියලා හිතනවද? අතරම සම්නක එතන හිතන්නේ කැතයි කැතයි කියලා එහෙම නිකන් අර හිත රවට්ට ගැනීමක් කරලා වැඩක් එහෙම එහෙම ඒක තමයි. එහෙම නෙමෙයි සම්මත ඇත්තටම උන්වහ ඒ වෙලාවේ හිතන්නේ අනේ ඔය ලස්සන දේ අනිත් වෙලාවන දෙයක් අර පුරුදු කරපු ධර්මයක් පේනවනේ. එහෙම. සතියක් එක්ක කල්පනා කරන මේ අනිත්‍ය වෙලා යන දෙයක් නෙමෙයි. එහෙම. ඉතින් ඒ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරනත් ඒක මේ ලක්ෂණ හැම මොහොතෙම තියෙන්නේ නෑ කියන ඒ සංඥාව ගන්න. ඒ සංඥාව ගන්නකොට සම්මත ඇත්තටම දැන් මේක පුහුණු කරාට පස්සේ කාලයක් අපි හිතමු අට්ටික සංඥාව නැත්නම් පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය අසුබ සංඥාව පුරුදු කරපු කෙනාට ඒක ඒ වෙලාවට සිහිය තමයි අවශ්‍ය කරන්නේ. අර රාගය එනකොටම බෙහෙත දෙනවා. අසුබය. අසුබය දෙනකොට මේක යටපත් වෙනවා. සිහියෙන් ඉන්න කෙනාට වැටහෙනවා මේකට දෙන්න ඕන බෙහෙත මොකද්ද කියලා. අන්න බෙහෙත මොකද්ද කියලා. දැන් අපි හිතමු ওই විදිහටම සහ පටිගයක් එනවා. එහෙම. තරහක් එනකොට අන්න සිහිය තියෙන කෙනා එකපාරම මෛත්‍රිය දානවා ඉතරහට. එහෙම. මෛත්‍රිය දානකොට දැන් එයා ඒක මොහොතේ කෙලෙසේ ඇති වෙනවා. නමුත් ඒක එහෙම යටපත් වෙලා යනවා. අපි හන්ද දැන් ඒ සම්බන්ධයෙන් තව දුරටත් අපි සාකච්ඡා කළු. දැන් ඔන්න පටිඝය ඇති වෙන්න මූලික හේතුවක් තමයි මේ අපි හිතමු තරහකාරී දකින්න දැන් ඇහෙන් ඇහ ගත්තාම ඇහෙන් කැමති කෙනෙක් දකින්න වගේම තරහකාරීක් දකින්න. තරහකාරීක් දැක්කහම පටිඝය ඇති වෙනවා. එතකොට අපි මේ පටිගිය නවත්තන්න තරහකාරයාට මෛත්‍රී කරන්න ඕනද කොහොමද ඒක කරන්නේ? ඇත්තටම සමහරවිට දැන් පටිගය කියන්නේ ගැටෙන අරමුණක් හම්බුනහමනේ. එහෙමයි. ගැටෙන අරමුණක් හම්බුනහම අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට දේශය ඇති ඇති වෙනවා. ඒක ඉතින් ඊට පස්සේ ව්‍යාපාදේපා. එලා ඉතින් කන්නේ ක්‍රෝධයක් බවට, බද්ධ වෛරයක් බවට පත් වෙලා ඉතින් මහා භයානක කෙලෙස් ධර්මයක් බවට පත් වෙනවා. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ ගැටෙන අරමුණක් හම්බුනහම අපි නුවණින් කල්පනා කරොත් ඒ වෙලාවේ අපි පොඩි අයෝනිසෝ මනස්කාරයක මොහොතේ ඇති වුණත් වහාම යෝනිසෝ නුවණින් මෙනෙහි කරලා අපි ඒ වෙලාවේ ඒකට සුදුසු කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන අපිට කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වුණත් ඒ ඒ වගේ අවස්ථාවක ද්වේෂයක් ඇතිවෙච්ච අවස්ථාවක සමහරවිට කල්යාණ මිත්‍රෝ පවා පිහිට වෙනවා නේ මට කිසිම තේරුමක් නැහැ කියලා බොහොම මේ ඒකට අදාළ විදිහට සප්පාය කතාවක් කල්යාණ මිත්‍රයාමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමයි. මොකද අපි තනියෙන්ම දැන් අර ඉන්න අවස්ථාවක වගේ පටිගයක් ඇති වෙච්ච ගමන් අපිට සිහිය දිනු කරලා තියෙනවා නම් ධර්මඥානය තියෙනවා නම් ඒකාන්තයෙන්ම එයාට පුළුවන් මෛත්‍රිය ඉස්සරහට ගේන්න. එහෙම. අපි හන්නේ මෛත්‍රී සිටිවිල්ල ඉස්සරහට ගෙනීම තුළින් පටිගය නවත්ත ගන්න පුළුවන් වගේම අරමුණ මාරු කරලා පුළුවන්. පැහැදිලිවම සම්බාස සූත්‍රයේම හැදිරුම් තීරසන්ත ඇත්තටම පුළුවන් දැන්. ඒදාර මුගලන් මහරහතන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට රහත් වෙන්න කලින් අර තීන විද්‍යාව අයින් කරගන්න පුදුරජන්හන්සේ වදාලේ අරමුණ ඒ වෙනස් කරන්න වෙනස් කරන්න කියලා ඒ වගේ ස්වාමීන් වහන්සේ අරමුණ වෙනස් කරන්නත් පුළුවන්. නැත්තම් අපිට එතන ගැටෙන කෙනා අපිට එහෙම ඉන්නවනේ අපිට මගහැරලා යන්නත් පුළුවන්. එහෙම මගහැරලා යෑම තුළින්ත් ඒ පටිගේ නැති කරගන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම අපේ බෞද්ධ පින්නතුල මතක තියාගන්න ඕනේ සිහිය දියුණු කරනවා නම් ඒ කාන්තයෙන්ම සෑම අකුසල ධර්මයකින් සම් බේරෙන්න පුළුවන්. එහෙම. මොකද දැන් අපි දැන් වික්ෂිප්ත වුණාම සිහිය දියුණු කරනවා ආනාපාන සතිය. ඥානසිත වික්ෂිප්ත වෙච්ච කෙනෙකුට දෙන්න තියෙන බෙහෙත තමයි ආනාපාන සතිය. ඊළඟට දැන් මම කියන සංඥාව වැඩි වෙනකොට ඒකට දෙන්න තියෙන බෙහෙත තමයි අනිත්‍ය සංඥාව. හැබැයි මේ හැම දෙයක්ම දෙන්න අපි සිහිය දිනු කරලා තියෙනවා. එහෙමයි. සිහිය දිනු කරලා තිබුණ නැත්නම් අපි අනිවාර්යෙන් ගැටෙනවා නැත්නම් ඇලෙනවා ඉතින් ඒක ඉතින් කොහෙන් කොහෙන් කෙලවරක් වේද කියලා කියන්න බෑ. අපි හන්නේ මේ සිහිය දියුණු කිරීම සඳහා මේ ඉන්ද්‍රිය භාවනාව වගේ භාවනාවක් පුරුදු කිරීම ප්‍රායෝගිකව අපිට උපකාර වෙන්නේ නැද්ද? දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි මූලික වශයෙන් ඔය කර්මස්ථානාචාරින් වහන්සේලා සිහිය දියුණු කරන්ඩ ප්‍රබලම හොඳම භාවනාව හැටියට ඒ වගේම අද ලෝකේ ආගම් ભેදීකින් තොරව එහෙම දැන් ලෝකේ ගත්තාම දැන් ඔය අරාබි රටවල් වල ප්‍රවාසාංශ භාවනා සෙන්ටර් තියෙනවා එහෙම ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා ඒවා මේවා මුකුත් නැහැ නමුත් මේ කර්මස්ථාන එතන ක්‍රියාත්මක වෙනවා එහෙම ඉතින් එතන ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ සිහිය දිනු කරන්න තියෙන ඊටාම වැදගත්ම භාවනාව තමයි සම ආනාපාන සතිය. එහෙමයි. මොකද ආනාපාන සති භාවනාවෙන් තමයි සිහිය දිනු කරන්න තාම හොඳට පුළුවන්. මොකද දැන් අපි සාමාන්‍යයෙන් හුස්ම ගැනීම හෙලීම. අපි ඉපදිච්ච දවසේ ඉඳලා ස්වාමීන් වහන්සේ හුස්ම ගන්නවානේ. එහෙමයි. නමුත් අපි දන්නේ නැහැ හුස්ම ගත්තද කියලා. එහෙමයි. එහෙමනම් අපි හුස්ම ගන්න අවස්ථාවක් හදාගෙන තමයි භාවනාව කියලා කියන්නේ. එහෙමයි. ඒත් දැන් සාමාන්‍යයෙන් හුස්ම රැල්ල දැනෙන්න ගත්තාට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මේ දීර්ඝ හුස්ම රැල්ල, කෙටි හුස්ම රැල්ල, මේ හුස්ම රැල්ලේ විවිධත්වය මේවා පවා සියුම්ම දකින්න පුළුවන් කියලා කියන්නේ සිහිය හොඳට හදා ගන්න පුළුවන්. ඒකට මම සමා වෙන්න ඕන දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවට දැන් අපි හිතමු කවුරු හරි ධර්මීය දන්නේ නැති සාමාන්‍ය විදේශිකයෙක් හරි වෙනත් ආගමක කෙනෙක්ට හරි අරමුණු නිසා මේ එයාගේ හිතට ආශාවක් එනවා එහෙම නැත්නම් කේන්තියක් එනවා පටිඝයක් එනවා එතකොට ඒක පාලනය කරගන්න අපිට කියන්න බෑනේ දැන් ඔක පාන සමන් ගිහිලා ආනාපාන සතිය කරලා එන්න කියලා. ඒ ඒ මොහොතේ ඒ මොහොතට ගැළපෙන විදිහට උපදේශයක් දුන්නොත් මොකක්ද ශනිකව අපිට ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට ඒ වගේ මොහොතකදී එහෙමයි. අපි හිතමු ඉස්සරම් පාටිකයක්. එහෙම. පාටිකයක් ඇති වුණා නම් සම්හාන්සේ වෙලාවේ ඇත්තට එතනදී අර සාමාන්‍ය දැනීමුත් අපිට කටයුතු කරන්න පුළුවන්. එහෙම කෙනෙකුට. එහෙමයි. ඉතින් අපි ඒතන දුර දකින නුවණක් ඒ මොහොතේ සම්කි අවස්ථාවක තුන මෙතන දැන් ගැටෙන මේ තැනේ හැටියට මම මෙතන මේ වචන කියාගන්න එක හොඳ නැහැ මේකෙන් ලොකු අපකීර්තියක් එනවා එහෙම හිතලා එතනින් ආයෙ වෙන්නත් පුළුවන් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් එතන ගැටෙන අරමුණක් එනවා නම් ඒකෙන් මග හැරලා යන්න පුළුවන් එහෙම හරියට සර්පේ පාරේ ඉන්නවා නම් ඒ පාරම යන්නේ නැතුව සර්පය මගේ හැරලා මගේ හැරලා එහෙම යන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් උදාහර චරිතවත් ඇති පුජ්‍යලෝ ගැන සිහියට ගන්න පුළුවන්. එවන් අවස්ථාවලදී උදාර චරිත ඇති පුද්ගලයා හැසිරුණේ කොහොමද? කොහොමද කියලා දැන් අපිට හිතන්න පුළුවන්. ශාන්තිවාදී බෝසතනන් වහන්සේ. එහෙනම් දාම් අනේ අපේ මගේ බෝසතන බෞද්ධෙක් නම් භික්ෂුවක් නම් අනේ මගේ සරුවත්යන් වහන්සේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ බෝසත් අවදියේ මොන විදිහට ඉවසලා තියෙනවද එදාර රජුරෝ ගහන කොට කපන කොට කොටන කොට වේදනාවක් දැනුන්නේ නැත්තේ නෑ. ක්‍රිස්තියානි කෙරුණා නම් ජේසුස් වහන්සේ කුරුසේ යන ගහන කොට දරාගෙන කොට දරාගෙන. ඒ වගේ ඒ උදාාර චරිතවත් එක පුජ්‍යලෝ ගැන මෙනෙහි කරන්න පුළුවන්. එහෙම. ඊළඟට දැන් අර මේ ශෝකයක් ඇති වෙච්ච වෙලාවට ඒ වගේ මේ මේ බෞද්ධ සාහිත්‍යයේ ඕන තරම් බන්දුල මල්ලිකාව වැනි ඒ චරිත තියෙනවා. ඒ චරිත සිහි කරන්න පුළුවන්. ඒ තුලින් ස්වාමීන් වහන්සේ අර මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් කෙනෙකුට ඒකෙන් ඒ කෙලෙස් ධර්ම වලින් අයින් වෙන්න පුළුවන්. දේශයෙන්. එහෙම. ඊළඟට රාගයක් ඇති වුණොත් ඒත් ස්වාමීන් වහන්සේ ඒකේම උදාර චරිත වත් පුද්ගලයෝ රාගික සිටිවිලි හමුවේ අරමුණු හමුවේ නොසැලී හිටපු චරිත කතා කියවල තියෙනවනම් ඒ වෙනුත් පාඩමක් ගන්න පුළුවන් නේද? පාඩමක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මේ මොකද ඒ වගේ ප්‍රාථමික වශයෙන් සංහංශය හන්නේ සාමාන්‍ය කෙනෙකුට අනිත් එක අපි හඳුනන්නේ එතන අනිත්‍ය සංඥාව දැන් ඕන කෙනෙකුට ආගම් බෙහෙදයකින් තොරව වුණත් අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්කම තියෙනව නේද මේ අරමුණ ඊළඟ මොහොතේ වෙනස් වෙනවා මේ තරහ ගන්න හේතු වෙච්ච අරමුණ ඊළඟ මොහොතේ වෙනස් වෙනවා ඒ නිසා මේ තරහ අරගෙන වැඩක් නැහැ කියලා එහෙම හිතන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් ඇත්තටම අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ නේ නැහනේ එහෙම මේ මේ නමුත් අර දැන් ගැඹුරින්ම අධ්‍යයනය කරලා විපස්සනා පැත්තට යන අනිත්‍ය සංඥාව නෙවෙයි එසැනින් ඒක වෙනස් වෙන හැටි ඔහෙම පුරුදු කරන්න පුළුවන්. ඇත්තටම මේ අනිත්‍ය සංඥාව මේක නැති වෙලා යන දෙයක් නේ. ඇත්තටම අපි තුන් කාමරාගයක් ඇති වුණා කියලා. එහෙම. අපි ධර්මඥානෙ තියෙනවා නම් හොඳට හිතට கிඳා බහැලා තියෙනවා නම් අනේ මේ රාගය කියන්නේ සිතුවිල්ලක් කියලා ගැලවෙන්න බැරිද පුළුවන් එහෙම. අපේ හිතේ හොඳටම තියෙනවා නම් මේක සිතුවිල්ලක් විතරයි. එහෙනම් මුතුරාජන්සේ දේශනා කළේ මේක සිහිනයක් වගේ. ඒ වගේ ධර්මකාරණා ඔළුවට එනවා නම් එහෙනම් සාමාන්‍යයෙන් ගැලවෙන්න පුළුවන් දැන්. දැන් අපි හන්නේ දැන් මේ අර සිතිවිල්ල කතාව අපි හම්බු කීප සැරයක්ම අවධානය කරපු නිසා අපි සිහිපත් කළොත් ප්‍රේක්ෂක පින්නතොන්න බුදුහාමුදුරේ දේශනා කරනවා නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසසච්ච කාමෝ මේ ලෝකේ තියෙන විවිධ විචිත්‍ර දේවල් නෙවෙයි කාමයේ කියන්නේ සංකල්ප කියන්නේ සංකල්ප දැන් ඒකට දැන් ඒක තව තහිරුම් කරගෙන ගත්තොත් හැමදෙරණේ දැන් එකම ලස්සන දේ සමහර කෙනෙකුට ප්‍රිය වෙන්න පුළුවන් සමහර කෙනෙකුට කැමති නොවෙන්න පුළුවන් කැමති නොවෙන්න පුළුවන් ඒක කියන්නේ කාමයේ කියලා කියන්නේ වස්තුවක් තුල තියෙන දෙයක් නෙවෙයි ඒවා මුල් කරගෙන කෙනෙකුගේ හිතේ හටගන්න හිතේ හටගන්න ක්ලේශ ධර්ම. එහෙමයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ප්‍රියදෙන ස්වාමීනාන්සේ කියපු කතාව දැන් ඇත්තටම ප්‍රිය අවිඥානික, සවිඥානික ප්‍රිය වස්තු ඕන තරම් තියෙනවා. දැන් ඒ දැන් අපි යන්නේ සමහර වෙනවා මේ මේ මෙහෙම තිබ්බොත් මගේ කාමයේ විශ්ිනෝ ආදිවාසී කියලා ඒවා වස්තුන් එහෙම නැත්නම් පුද්ගලයන් ඒ සියල්ලම වෙනස් කරන්න හදනවා. ඒ ඒ බාහිර සමාජයේද වෙනස් කරන්න ඕනේ එහෙම නැත්නම් අභ්‍යන්තර සිතිවිලිද අපේ හරන වඩාත්ම යෝග්‍ය. ඇත්තටම අපේ සිතිවිලි තමයි අපි වෙනස් කරගන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අපිට බාහිර ලෝකේ වෙනස් කරන්න හරි අමාරුයි. එහෙනම් දැන් අපි හිතමු ඉතින් මූලික වශයෙන් කෙනෙක් ඈත වනයකට ගිහිල්ලා ඉතින් ඒක භාවනා කරන එක ඒක ලොකු දෙයක්. යටපත් කරගන්න ඒ අර්ථදංග වශයෙන් යටපත් කරගන්න එයාගේ වෑයම ඒ වීරිය බොහොම හොඳයි. <laughs> හැබැයි හැමෝටම සැලේ ගිහිල්ලා ජීවත් වෙන්නත් හැකියාවක් නැහැ නේද? හැකියාවක් නැහැ. අනිත් එක සම්හස දැන් ඕක ඒවා අස්කරන්න කියන මහා මානසිකත්වය આવොත් වංචක වශයෙන් එන්නේ සංදේශය. එහෙමයි. දැන් අර ප්‍රිය ලක්ෂණ රූපයක් දැක්කොත් මෙයා මේක නැති කරන්න කියලා මට දේශයක් ඇති වෙනවා. නේද? කැලේ ඉන්න අයට කාමරාගය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. සම්හස කාමරාගය කියන එක අනේ හිටියත් කොහේ හිටියත් ඇති වෙනවා. නමුත් සංගතේ අර ඇති වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද දැන් ඒ ගැටෙන අරමුණු අඩු වෙන්නේ. ඇයි අපි හැම මෙහෙම කියන්නේ? දැන් කැලේවි රූප පේනවා, කැලේවි ශබ්ද ඇහෙනවා, කැලේවි එක එක ගඳ සුවඳ දැනෙනවා. නමුත් සම්මත ඒට අනුරූපව අනුරූපව ගොඩාක් දුරට දැන් අපි කාමරාගේ ගත්තොත් ඊට අනුරූපව ලැබෙන රූප නගරයට වඩා අඩුයි. කැලේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වනයේ ජීවත් වෙන එක බොහොම වර්ණනා කරලා තියෙනවා. එහෙමයි. ඒ නමුත් සංඝත මේ ක්ලේශ ධර්මයන් යටපත් කිරීමේදී බාහිර දේවල් වෙනස් කරන්න යනවා කියන එක ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සහ අපේ හන්ද දැන් සමහරු ඉන්නවා මේ කැලේට ගිහිල්ලා බලහත්කාරයෙන් වගේ යට කරගෙන හිටියට දර කඩන්න ඉන්න ගෑනුන්ටත් රැවටිච්ච හාමුදුරුවෝ ඉන්නවා. හැදෙන්නේ. එහෙම තියෙනවා ඉතින්. එහෙමයි. එතකොට අපේ හන්දරනේ අපි අවශ්‍ය කරන්නේ යම් මට්ටමකින් తాවකාලිකව යටපත් කර ගන්න ගමනේ ස්ථිරසාර විසඳුමක් කාමරාගීර පටිගේද ලබා දෙන්න. ලබා දෙන්න. ඒ සඳහා මොකද්ද අපේ හන්ද යෝජනා කරන ස්ථිර විසඳුම? කාමරාගයට තිරසාර විසඳුම තමයි ස්වාමීන් වහන්සේ කාමේ නැති කරන්න තියෙන එකම බේර තමයි අසුබය. එහෙම. එහෙමනම් මේ ශරීර කූඩුව තථාගතයන් වහන්සේ මේක කුණ කොටස් 32ක් හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක ඒකින් එක එකින් එක බලනවා නම් බොහොම පටික්කුල මානසිකාරයෙන් ඒ කාම රාගය මඩපවත් ගන්න පුළුවන්. එහෙම. ඒක සඳහා මේ මාත්‍රික භාවනා. අපි හන්න දැන් ඒක හරි දැන් මිනිස්සු සත්වයෝ පුද්ගලයෝ සම්බන්ධයෙන් ඒක හරි. දැන් අපි අජීවී වස්තුවක් කෙරෙහි කාම රාගයක් ඇති වුණොත් ඒක කොහොමද අපි පාලනය කරන්නේ? අජීවී වස්තුන් කෙරෙහි සංඝාත ඇති වෙන එකත් අර සිහියෙන් ඇත්තම අජීවී වස්තුන් කෙරෙහි ඇති වෙන එක ඒ සිහිය හොඳට දිනු වෙච්ච කෙනාට ස්වාමීන් වහන්සේ ඒක සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන්. ඊළඟට දැන් අර පටික්කුල මනසිකාරය තුළින් සංග අජීවී වස්තුවක් කියලා නෑ. එයාට ඒ ඇති වෙන ඒ අජීවී වස්තුවට අවිඥානික වස්තුවට උනත් එයාට බොහොම හොඳට ඒක මැඩපවත් ගන්න පුළුවන්. මොකද එයාත් ඒ අජීවී දේ වුණත් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. යාට තියෙන අජීවී දේක බොහොම පහසුයි කියලා සඳහන් වෙනවා. මොකද එතන විශේෂයෙන්ම ද්වේෂයෙන් දකින්න පුළුවන් සතර මහා ධාතු දකින්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ සංඥානක වස්තුවක දකින්න බෑ කියන එක නෙවෙයි. එහෙම. නමුත් අපිට සාමාන්‍යයෙන් මේ පංච උපාදානස්කන්ධය තමයි අපිට තියෙන ලොකුම බර. එහෙම. සාමාන්‍යයෙන් අජීවී වස්තුත් අපිට බරක් තමයි. එහෙම. නමුත් අපි මේ මේ උපාදානස්කන්ධයට තියෙන මේ බැඳීම් අඩු කරගන්න අපිට මේ කැමැත්ත, මේ රාගය අඩු කරගන්න පුළුවන් නම් අපිට සංඥානික දේවල් බොහොම පහසුයි. එහෙම අපි හන්නේ කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා දැන් අපි සිහිපත් කළත් අපි හන්නේ දැන් මේ කාමරාග පටිග දෙක තියෙන නිසානේ මූලිකව සත්වයා මේ කාම ලෝකෙට බැඳිලා ඉන්නේ. එතකොට කාමරාග පටිග දෙක කියන සංයෝජන ධර්ම දෙක ප්‍රහාණය වෙලා යන අනාගාමී ඵලයටපත් වූවත් පස්සේ ඒතර අනාගාමී ඵලයටපත් වෙන අය ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ. ඒකත් මොකද වෙන්නේ? ඇත්තටම ස්වාමීන් අනාගාමී වෙන අය නගාමී අනාගාමී නැවත කාම ලෝකෙට උප්පත්තියක් වශයෙන් එන්නේ නැහැ. එහෙම. සාර පංච සුද්ධාවාසය අපි හිතමු අනාගාමී වෙලා කෙනෙක් පිරිනුවම් පෑවොත් පංච සුද්ධාවාසය තමයි ඒක උපදින්නේ. එහෙම. ඒ පංච සුද්ධාවාසය තමයි අවිහ අතප්ප සුද්ධාස්ස සුද්ධාස්ස අකනිට කියන මෙන්න මේ ඒ සුද්ධාවාසය. ඉතින් ඒවට ගියාට පස්සේ සාමාන්‍ය එතනදිම ඒ උද්දම් භාග්‍ය සංයෝජන නැහැ. එහෙනම් දැන් ඒ බ්‍රහ්ම ලෝකවල ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ ඒ බ්‍රහ්ම ලෝකවලම නැවත නැවත ඉපදිපදී ස්වාමීන් වහන්සේ ඒක මේ කල්ප ගණන් ඒ වගේ කල්ප ගණන් කියන්න බැරි තරම් දැන් මොකද දැන් සමහර සූත්‍ර දේශනා ස්වාමීන් වහන්සේලා හම්බෙලා ඇති ඒ සමහර බ්‍රහ්මයෝ දැන් බුදුරජාණන්සේ දිව්‍ය ලෝකෙට ගිය අවස්ථාවල උනත් ඔය කපුසඳ කෝණාගමන කාශ්‍යප බුදුරජාණන්සේ ගැන විතර කියලා කියනවා. එහෙමයි. ඊළඟට බ්‍රහ්ම ඒ කියන්නේ සාමාන්‍ය පුහුදුන් බ්‍රහ්මයෝද එහෙම නැත්නම් මේ මාර්ගඵලලාභී මාර්ගඵලලාභී ඒ ඒ බුදුහාමුදුරුවෝගේ ශාසනයේ මාර්ගඵල මාර්ග මාර්ගඵලලාභී බ්‍රහ්මයෝ දැන් මේ කල්ප 100කට ඇති එහෙම ඒ ඈතින් බුදුරජාණන් වහන්සේලාගේ විස්තර අපේ බුදුරජාණන් වහන්සේට දේශනා කරලා මේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඉතින් යනනම් ගස්කල් තිබ්බා වගේ ස්වාමීන් වහන්සේ ඉතින් ඔහේ ඒ බ්‍රහ්ම ලෝකවල ඉතින් ආයෙත් දුකකට භාජනය වෙනවා කියලා කියන්න බෑ. මොකද ඉතින් අනාගාමී වුණා කියන්නේ ආයෙත් කිසිම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හන්නේ කාමරාග පටික ප්‍රහාණය කරලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදුනාට පස්සේ රූපරාග අරූපරාග මානුද්දච අවිජ්ජා කියන සංයෝජන පහ නැති වෙන තුරාවට නැවත නැවත ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලම ඉපදි වාර ගන්න අප්‍රමාණ ඉපදින්න ප්‍රමාණ ඉපදිපිට නැත්නම් ඒ කල්ප ගණන් ඉන්න පුළුවන් සානස දැන් බුල ඉඳලා පටන්ගෙන අකනිට්ඨය දක්වාම යන්න පුළුවන් එහෙම ඉතින් එතකොට ඒක මේ සමහර දැන් අපි අනාථ පින්ඩික සිටුතුමා විසාකා මහ උපාසිකාව ගත්තත් අපි හඳුනන වඩාත්ම සුදුසු කාමරාග පටික දෙක ප්‍රහාණය කරලා බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහෙදී රූප රාග අරූප රාගමානුද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම ටික ප්‍රහාණය කරන එකද එහෙම නැත්නම් මේ භව මේ මනුෂ්‍ය ලෝකයේදීම මේ ඕරම් භාගයේ සංයෝජන ධර්මත් නැති කරලා පුළුවන් තරම් ඉක්මනට මේ භවයේ තුලම ඒ කියන්නේ මැරෙන්න පිරිනිවන් පාන්න කලින් ඉතිරි සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා රහත් වෙන්න උත්සාහ කිරීම වඩාත්ම සුදුසු. මේ වඩාත්ම සුදුසු ස්වාමීන් මේ භවයේදීම ඒ උද්දම් භාගයේ ඕරම් භාගයේ ඕරම් භාගයේ උද්දම් භාගයේ සංයෝජන සියල්ල නැති කළා. එහෙමයි. නිවන් අවබෝධ කරගන්න ලැබෙනවනේ ඒක ලොකු දෙයක්. මට හිතෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ ටිකක් කැමති වගේ. එහෙම එහෙම අපේන්නේ මොකද මම අහලා තියෙනවා දැන් ගොඩාක් මේ බ්‍රහ්ම ලෝකවල ගොඩාක් දීර්ඝායුෂනේ තියෙන අපහන්නේ. දීර්ඝායුෂ තියෙනකොට මේ ජරා මරණ වලට පත් වෙන්න පවා ගොඩක් කල් ගත වෙනවා. ඔව්. එතකොට මේ අර දුක අවබෝධ කරගන්න තියෙන ඉඩ කඩ යම් මට්ටමකින් මනුෂ්‍ය ලෝකයට වැඩිය අවමයි කියලා හිතන්න පුළුවන් නේද? ඔව් අවමයි ඒක පැහැදිලි සම්මාස. නමුත් දැන් අපි ඕරම් භාගයේ සංයෝජන ටික නැති කරා නම් ස්වාමීන් වහන්සේ අපි ප්‍රමනාගාම තත්ත්වයටපත් වුණා නම් ආය අපට මේ රූප රාග අරූප රාග මානුද්දත් අවිජ්ජනත් ඒ බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා උද්දම් භාග්‍ය සංයෝජන ක්‍රමානුකූලව පරිසුද්ධ වාසයේදී නැති කරමින් කාලාන්තරයක් ඉතින් ඉන්න අවස්ථාවක් නැහැ. එහෙම අපි හන්නේ හොඳ කතා පුවතක් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේදී එක හාමුදුරු නමක් අනාගාමි ඵලයටපත් වුණා. උන්වහන්සේට කල්පනා වුණා දැන් මෙතින් මං ආයි කාම ලෝකයට අවිල දුක් විඳින්නේ නැහැ. මරලා ආයි යන්නේ සුද්ධාවාසය තමයි. ඉතින් සුද්ධාවාසය කිව්වට කළුද සුදුද කියලා දන්නෙත් නැහැ. ධම්ම හදිසියක් නැහැ නිවන් දකින්න රහත් වෙන්න. සුද්ධාවාසය ඉපදිලාම රහත් වෙනවා කියලා. එහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ හාමුදුරන්ගේ හිතේ ඇතිවෙච්ච විතරකේ දැනිලා උන්වහන්සේ ඊටාම වේගයෙන් උන්වහන්සේ වෙතට ගිහිල්ලා අහනවා මෙහෙම සිතුවිල්ල පහළ වුණා නේද? එතකොට බුදුහාම කියන එහෙම මේ ස්වාමීනාංශ කියන එහෙම බුදුහාන්නේ හිත සිතුවිල්ලක් ඇති වුණා. ඒතර බුදුහාඳුර මතක් අහනවා අසුචි චුට්ටක් වුණත් ගඳයි නේද කියලා. එතකොට කියන එහෙමයි කියලා. අන්න ඒ වගේ ඔබ දැනගන්න මේ භවයේ එක මොහොතක් හරි දැවත පහළ වෙන්න හදනවා කියන එක දුක් සහිත වැඩක් කියලා මම ඉතාලම ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ තථාගතයන් වහන්සේ එක එක මොහොතක්වත් එක තත්පරයක්වත් මේ භවයේ වර්ණනා කරන්නේ වර්ණනා කර. එහෙමයි. ඉතින් ඒ අනුව මේ ඇත්තටම මේ හැබැයි ස්වාමීන් මෙහෙම දෙයක් තියෙනවා අපි හිතමු කෙලෙස් නැති කරන්නේ නැතුව අපි හිතමු අබුද්ධෝපාද කාලයක වගේ අපි මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයකට කියලා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක ඉන්න එක ඉතින් එහෙම ඒක එක් වෙනම දෙයක්. එහෙම. මම කියන්නේ එහෙ යන්න කියලා කල්ප ගණන් ඉන්න කියන එක නෙවෙයි. එහෙම. නමුත් අපි මේ මේ කියන සංයෝජන මනෝලෝදී අපිට නැති කරන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම සානද මනුස්ස ලෝකයේදීම රූප රාග අරූප රාග මානෝද්දත් අවිද්‍යාත් නැති කළා සම්පූර්ණ මේ සසර දෙන්නේ කියලා දහන එක තමයි තාම වඩාත්ම යෝග්‍ය වන්නේ. ඒ කියන්නේ මේ දුර්ලභ අවස්ථාව නැවත උදා වෙයිද කියලා අපි කියන්න දන්නේ නිසා ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ සද්ධර්ම ප්‍රතිලාභය ලැබිච්ච වෙලාවේ, කල්යාණ මිත්‍ර ප්‍රතිලාභය ලැබිච්ච වෙලාවේ එයින් ප්‍රයෝජන ගන්න කියන එක තමයි අපි අවධානය කළ යුතු වන්නේ. අපි හඳුනන්නේ નિયમિત කාල වේලාව අවසාන නිසා අපි තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක පිළිබඳව යම් මට්ටමක ඡායා මාත්‍ර හෝ සාකච්ඡාවක් තමයි ඒ කරුණු පැහැදිලි කිරීමක් තමයි පින්නතුන් වෙනුවෙන් ගෙනාවේ ඉදිරි සාකච්ඡාවලදී අපි අනිත් සංයෝජන ධර්ම රූපරාග ආදී සංයෝජන ධර්ම ගැන සාකච්ඡා කරනකොටත් මේ පිළිබඳව යම් මට්ටමකට සාකච්ඡා කරන්නට ඉඩ අවකාශ තබාගෙන අද ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා අපි අපේ හාමුදුරන්ට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය අපහා බෙදා හදා ගැනීම සඳහා කාර්ය බහුල මොහොතක වත් මේ වෙලාව වෙන් කරගෙන වැඩම කිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනකටමත් අපි හිතසිතින් ආශිර්වාද කරනවා සෙත් පතනවා මේ උතුම් ධර්ම සාකච්ඡාවද සවන් යොමු කිරීම තුළ පහළ කරගත්තේ කුසල් සිටිවිලි ඒ කුසල අනුභව බලයෙන් ඔබ පතන ඒ අමා නිවන හැකි ඉක්මනින් අවබෝධ කරගැනීමේ භාග්‍යය ඔබ උදා වේවා කියලා ඉදසිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි. එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න